අපේ නියෝජිතයෙක් අපි පත් කරලා යනවා අපේ පස්ස විසඳපන් කියලා. රාජ්‍ය සභාවට, නගර සභාවට, පළාත් සභාවට, පාර්ලිමේන්තුවට. ඒ යන්නේ අපේ නියෝජිතයෝ. අපි තමයි ඡන්දෙ දීලා යවන්නේ. ඒ නියෝජිතයන්ට වගකීමක් තියෙනවා අපේ ප්‍රශ්නය ඒ නියෝජිතයන්ගේ ආයතන තුල ප්‍රශ්නයක් බවට පත් කරගෙන සටනක් අරගලයක් කරන්න. ඔබ හිතන්නේ ඒ අරගලේ මට්ටම කොහොම? මොකද தත්ත්වය? ඊටාම දුර්වලයි. අරගලයක් නැති තරම්. අපිට කියන්න පුළුවන් අඬ සහෝදරයා, එහෙම නැත්නම් හඳුන්නේති සහෝදරයා, එහෙම නැත්නම් විජිතේරත් සහෝදරයා පාර්ලිමේන්තුව තුල මේ සම්බන්ධයෙන් කතා බහ කළා කියලා. නමුත් ඇත්ත තමයි පාර්ලිමේන්තුව ඇතුලේ එළිය අරගලයට සමාන්තර අරගලයක් නැහැ. කිසිම ශේෂයකට අදාළ